යත් බික්කුණා uppannෝ ආගාතෝ සබ්බසෝ පටිවිනේ භාතබ්බෝති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මානසිකාර්ය සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සසර ජීවිතය සූපත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද කවුරුත් කල්පනාවට ගන්න ඕනේ මට මගේ සංසාර ජීවිතේම සූපත් කරගන්න නම් මේ ජීවන ජීවිතයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ సంతානය සකස් කරගන්න ඕනේ. මෙනෙහි කරන හිතන විදිහ හිතෙන විදිහ මට යමක් ගැන හිතෙන විදිහ වෙනස් කරගන්න ඕනේ, නිවැරදි කරගන්න ඕනේ. ඒ මොකද අපි හැමදාම මතක් කරනවා හැම දෙයකටම මුණ දෙන්නේ තනියමද නැද්ද ඔය කිව්වට? මේ තනි වෙලා ඉන්න ජීවිතයක්ද නැද්ද ඔය තියෙන්නේ? කවුරුවත් තමන්ගේ ළඟටම වෙලා හැම දෙයම බල්ලා හදලා ළඟටම වෙලා දුකට සැපට ළඟටම වෙලා කිසිම වෙනසක් කරන්නේ නැතුව හිතරෙත් දන්නේ නැතුව ඔක්කොම ටික කරලා දෙන ස්වභාවයක් එහෙම තියෙනවද? එහෙම කවුරු හරි ඉන්නවද? නෑ තමන්ගේ ජීවිතයට මුණ දෙන්න වෙලා තියෙන්නේ තමන්ට තනියමයි. එහෙනම් මරණාසන්න මොහොත වෙනකොටත් ඒක ප්‍රකටවම දැනෙනවා කිසිම කෙනෙකුට තමන්ට දව කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකින්ද අපේ సంతానගත වැඩපිළිවෙල નિවැරදි කරගන්න ඕනේ, සකස් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සංසාරගත ජීවිතයේ තියෙන භයානකකම දැක්කා. සසර එක මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ කියලා දේශනා කරා. එක මොහොතකටවත් සංසාරේ වර්ණනා කරන්නේ නැහැ කියලා බුදු කෙනෙක් දේශනා කරේ. එතකොට මට මමත් මේ ගෙවන ජීවිතේදී එහෙනම් සංසාර ජීවිතේ කෙටි කරගන්න වැඩපිළිවෙලකට යන්න ඕනේ. පැහැදිලිවම එහෙම වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ මට හිතෙන හිතෙන විදිහට ජීවත් වෙන්නේ නැතුව චින්තනය වෙනස් කරගන්න ඕනේ. ඉතින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ නිවන් මාර්ග දේශනා මාලාවේ නීවරණ ධර්ම පිළිබඳවයි. සතර ඉවර වෙන්න නම් අවබෝධය ඇති වෙන්න ඕනේ. අවබෝධයට බාධා කරන ධර්ම තමයි නීවරණ ධර්මයන් කියන්නේ. ඉතින් ඒකින්ද මේ නීවරණ ධර්මයන් වල තියෙන දෙවෙනි නීවරණ ධර්මයේ ව්‍යාපාදය. ව්‍යාපාදයේ පිළිබඳ අපි දැන් ධර්ම දේශනා දෙකක් ශ්‍රවණය කරා. එතකොට තුන්වෙනි දේශනාව තමයි අද දවසේ අපි මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අද අපි මතක් කරා ඊයේ මම ඕනම தත්වයක් යටතේ කෙනෙක් කෙරෙහි මෛත්‍රී චිත්තයක් උපදවාගන්නේ කොහොමද? මේ මෛත්‍රී නිමිත්තක් උපදවාගන්නේ කොහොමද? අපි බලන බලන පැත්තේ බලන බලන පැත්තේ අපිට උපදින්න ඕනේ මෛත්‍රී සිතුවිලි. නැත්තම් පටිඝ නිමිති ඇති නොවි තියෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ ගැටෙන ඒවා, ක්‍රෝධ උපදින ඒවා, තරහ උපදින ඒවා, හැප්පෙන ඒවා. මොකද මේ තරහ කියන එක පින්වත්නි සඳහන් කරලා තියෙන ධර්මයේ කොහොමද? ආහාරයක් කුණු වෙනවා වගේ කියලා. හිත කුණු වෙනවා, හිත නරක වෙනවා. ඉතින් ඒ වගේ තත්වයකට මගේ හිතපත් වෙනවා අන් අයගේ වැරදි හින්දා. ඒ ඔකටම හේතුව අපි මෙනෙහි කරන ආකාරය. අපිට හරියට නේද පොඩ්ඩක් නැත්තම් තරහ යන ගතියක් තියෙනවද නැද්ද? මේ තරහ යන තැන් 10ක් ගැන මම මතක් කරා. තරහ යන තැන් 10ක් ගැන මතක් කරා. නේද? ඒ මොනවද? Tamanට අනර්ථයක් කළාය, අනුන්ට අනර්ථ Tamanට අනර්ථයක් කළා අතීතයේදී වර්තමානයේදී කරනවා අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කට්ටියත් එක තරහ යනවා. මගේ හිතවත් අයට කියලා අතීත අනාගත වර්තමාන වශයෙන් අනර්ථයක් කරනවා කියලා තරහ යනවා. ඊළඟට මගේ අහිතවත් අයට හොඳ කරනවා කියලා අතීත අනාගත වර්තමාන වශයෙන් තරහ යනවා. ඊට අමතරව අර අවස්ථා තියෙනවා මොනවද ඒවා මේ අස්ථාන කෝපය. ඒ කියන්නේ ගාලේ කකුල ඇදුනම තරහ යනවා, අවුවත් එක්ක තරහ යනවා, වැස්සත් එක්ක තරහ යනවා. ඒ වගේ කාරණාවක් නැතුව යන තරහ. ඉතින් මේවා අයින් කරගන්න විදිහවල් ගැන අපි බොහෝ කතා කරා. අද අපි කතා කරන්නේ මේ තරහ අයින් කර ගැනීම, අය තරහ ඇති නොවි ජීවත් වෙන්න කරන්න ඕන මෙනෙහි කිරීමක් පිළිබඳව ඉතා අපූර්ව විස්තරයක් තියෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ආඝාත වර්ගයේ තියෙනවා ආඝාත පටිවිණය කියලා සූත්‍ර ධර්මයක් පෙන්වන්නේ. මේකේ සූත්‍ර ධර්ම දෙකක් තියෙනවා ආඝාත පටිවිණය කියලා මේක ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රය. මේ ගැටෙන ගතියෙන් වෙන් වෙන විදිහ කොහොමද අපි පුද්ගලයෙක් එක්ක ගැටෙන ගතියෙන් වෙන් වෙන්නේ කියලා. අපි මේ මතක් කරා මේ අත්තන්ට මතක ඇති කෙනෙකුට සතුටෙන් ඉන්න නම් කෙනෙක්ගේ තියෙන හොඳ දකින්න ඕනේ කියලා. නේද? අපේ අය මම අපි මොකද්ද මේකට උදාහරණයක් ගන්න හැම වෙලේම බාගෙට පිරිච්ච වතුර වීදුරුවක් ගැන සමහර අය කතා කරන්නේ බාගෙට පිරිච්ච වතුර වීදුරුවක් කියලා. සමහර අය කතා කරන්නේ ඒක භාගයක් අඩු වතුර විදුරක් කියලා. භාගයක් පිරිච්ච වතුර විදුරක් විදිහට ඒක දකින අය සන්තෝෂයෙන් ගැන කතා කරනවා. භාගයක් අඩුයි කියලා දකින අය දුකෙන් ඉන්නවා. එතකොට එකම වතුර විදුරුව දැකලා දෙගොල්ලක් නේද දෙවිදිහකට හිතන්න පටන් ගන්නවා. එහෙනම් එහෙනම් අපිට තේරෙන්න ඕනේ මේක අපි හිතන විදිහයි වෙනස් වෙන්න ඕනෑ කියලා. නේද? සම්පූර්ණ වැරද්ද තියෙන්නේ පටිඝ වස්තුවේ නෙමෙයි. සම්පූර්ණ වැරද්ද තියෙන්නේ තරහ යන එකේ සම්පූර්ණ වැරද්ද කාගේ අතේද? මගේ අතේ. මොකද ඒ අනුන්ට වැරද්ද පටවන්න බෑ. තරහ ඇති නොවන විදිහට මගේ సంతානය සකස් නොකර ගැනීමයි මේ ප්‍රශ්නේ. හරිද තරහ නොවන විදිහට මගේ సంతානය සකස් කරගන්න ඕනේ. අපරාධේ නැත්තම් ලොකු දුකක් විඳිනවා පින්නන්නේ අපි මේ ජීවිතේ. අනිත් අය වැරදි කරන්නේ මම හැමදාම මතක් කරනවානේ. කවුරුවත් වැරදි කරන්නේ කවුරුවත් විඳවන්නේ. මේ සමහරලාට ජනප්‍රිය මිනිස්සු, දේශපාලඥයෝ, ක්‍රීඩකයෝ වගේ අය හරියට වැරදි කරනවා. මම එයාලව අඳුරන්නේත් නැහැ. කතා කරලත් නැහැ. මට එයාලත් එක්ක මුකුත්ම කරන්න පුළුවන්කමකුත් නැහැ. හැබැයි මම මොකද කරන්නේ? ගෙදෙට් වෙලා. අරව අහලා අරව දැනගෙන පුපුර පුපුර ඉන්නවා අපරාධේ. නේද? අපරාධද නැද්ද මේ පිපිරිල්ල? එහෙනම් අන්න ඒක පිළිබඳව අපි හොඳින් කල්පනා කරලා මේකට මොකක් හරි විසඳුමක් හොයාගන්න ඕනේ. හැමතැනම තියෙන දේවල් හින්දා අපි නිකාම්බරුවට තරහ අරගෙන ඇති පළක් වෙන්නේ නැහැ. එහෙනම් හිතන්න ඕන විදිහ. ඉතින් පළවෙනියෙන්ම තියෙන්නේ මේ මෙනෙහි කරන්න ඕන විදිහදී කෙනෙක් ඉන්නවා එයාගේ කයේ කයෙන් හැසිරීම පොඩ්ඩක්වත් හොඳ නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාත කරනවා, අදත්තා දාන කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, ඒ වගේ හරියට නරක වැඩ තියෙනවා එයාගේ. කායික වශයෙන් එයාගේ හැසිරීම එකක්වත් හොඳ නැහැ. හැබැයි එයා හරි ලස්සනට කතා කරනවා. හරි. කෙනෙක්ගේ හිතක් රිදවන්නෙම නැහැ. හරි. බොහෝම හොඳට කතා කරනවා, බොහෝම බොහොම ලස්සනට කෙනෙක් කෙනෙක් පරුස වෙන්නේ නැති වෙන්න ආදරෙන් කතා කරනවා පරුස වචන කියන්නේ නැහැ කේලම් කියන්නේ නැහැ හිස් වචන කියන්නේ නැහැ නමුත් එයාගේ අර ප්‍රාණඝාත අදත්ත දාන ආදී කයෙන් කරන දේවල් වල අඩුපාඩු තියෙනවා ගොඩක් අන්න දැන් වතුර විදුරුව වගේ වතුර භාගයක් පිරිච්ච වතුර විදුරුව වගේ නේද? සමහර අයගේ අවධානය යන්නේම කොයි පැත්තටද? අර වැරදි කරන පැත්තට. නේද? මම ඍජුවම ඊයේ චෝදනාවක් කරා. ඍජුවම චෝදනාවක් කරා. අපේ අම්මාවරුන්ට ඍජුවම ඍජුවම චෝදනාවක් කරා. මොකද්ද? වැඩිපුර තමන්ගේ ස්වාමිවරු පිළිබඳ අඩුපාඩුමයි දකින්නේ කියලා. එහෙම නැති අය තරහ ගන්නවා එහෙම නෙවෙයි. ඒකට ඒකත් තරහ යන්න හේතුවක් තරහ යන්න හේතුවක් වෙනවා. ඒකත් තරහ යන්න දෙනවා. හාමුදුරුවෝ මගේ එහෙනම් නැති අඩුපාඩුවක් කිව්වා ඍජුවම කිව්වා කියලා. නෑ. වැඩිපුරම දෙනෙක් ඉන්නවා ඒ කට්ටිය බලන්නේම මොන පැත්තද? කියවන්නේම අඩුපාඩු ටික, කියවන්නේම අඩුපාඩු ටික, කියවන්නේම අඩුපාඩු ටික. ඒ වගේම පියවරුත් ඉන්නවා යම් ප්‍රමාණයක් තමන්ගේ ස්වාමි දියණියගේ අඩුපාඩුමයි පේන්නේ අඩුපාඩුමයි පේන්නේ. ඒ දෙපිරිසම පින්වත්නි හරීම පීඩාකාරී ජීවිත ගෙවනවා. ඕනෑ තරම් හොඳ දකින්න තියෙනවා. ඒ කියන්නේ හොඳ දැකීමෙන් අපිට තියෙන ලාභය මොකද්ද? අපි සන්තෝෂෙන් ඉන්නවා. අපි සන්තෝෂෙන් ඉන්නවා. හරි? ඉතින් ඒකින්ද අන්න ඒ බව දැනගෙන අපි පුරුදු කරන්න ඕන අපේ හිත අන් අයගේ හොඳ දකින්න. අන් අයගේ වැරදි දකින්න අය හැම වෙලේම අන් අයගේ වැරදි හොයන අයට ආශ්‍රව සේවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරිද? ඊයේ ඊයේත් මම මේ කාරණා මතක් කරා. ඒ විතර නෙවෙයි. ආශ්‍රව සය වෙන්නේ නැහැ. අරහත් ඵලයෙන් ගොඩාක් ඈතයි කියලා දේශනා කරා. නේද? එතකොට දැන් අනුන්ගේ දොස් දකින්න හැම වෙලේම අනුන්ගේම අනුන්ගේම අනුන්ගේම දොස් දකින්න අය අරිහත් ඵලයෙන් බොහෝම ඈතයි කියලා දේශනා කරා. එතකොට යමෙක් අරිහත් ඵලයටපත් වුණා කියලා කියනවා කියලා හිතන්නේ ඔන්න ඕවෙන් අපිට පුළුවන් කෙනෙක් අරිහත් ඵලයටපත් වුණාද කියලා බලාගන්න. හරි. අනිත් අයගේ දොස් දකින්න ඇත්තෝ අරිහත් ඵලයෙන් ඈතයි කියලා දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒතර කවුරු හරි මම මම මම අරිහත් ඵලයටපත් වෙලා ඉන්නේ කියලා කියනවනම් අපි හොඳට බලන්න ඕනේ අනුන්ගේ දොස්. ඉවරක් නැතුව අනුන්ගේ දොස් දකින්නවද කියලා. අනුන්ගේ දොස් දකින්නේ නම් ඒ තැනත්තාට එහෙම දෙයක් තියෙන්න පුළුවන්කම කොහොමත්ම නැහැ පින්නන්නේ. රහතන් වහන්සේ කියන්නේ ඊටාම සාන්ත ස්වභාවයේ ඉන්න කෙනෙක්. උන්වහන්සේට ආශ්‍රව ධර්මයක් නැහැ. ආශ්‍රව ධර්මයක් නැහැ කියන්නේ ගිලිහිච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අතීතයට ගිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හින්දා රත් වීම දැවීමෙන් ඇති වෙන්නේ නැහැ වර්තමානයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හින්දා රත් වීම දැවීම ඇති වෙන්නේ නැහැ අනාගතයේ පහළ වෙන්න තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හින්දා රත් වීම දැවීම පහළ වෙන්නේ නැහැ. ඉතින් එතකොට එතුමා ඉහළ ඉහළ සාන්ත ස්වභාවයෙන් වැඩ වාසය කරන මහා උත්මේ. ඉතින් ඒකින්ද අපි කල්පනා කරන්න ඕනේ. එතෙන්ට ළඟා වෙන්න හදන්නේ අපි. එහෙනම් එතෙන්ට ළඟා වෙන්න හදන්නේ මම මොකද කරන්න ඕනේ? වැරදි කාය කර්ම තියෙන, වැරදි වාක් කර්ම, නිවැරදි වාක් කර්ම තියෙන කෙනා. ඒ කියන්නේ කයෙන් වැරදි කරන වචනය ඊටාම හොඳ තත්ත්වයේ තියෙන කෙනෙක් මට හම්බෙලා ඉන්නවා නම් මම එයාගේ මොනවද මෙනෙහි කරන්න ඕන? හොඳ ටික දකින්න ඕන. මේකට උදාහරණයක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. කොයි වගේද? පිඬුසිකා වැඩෙන ස්වාමීන් වහන්සේ. පාංශකුල චීවරයක් දකිනවා. ඒ කියන්නේ පාංශකුල රෙද්දක් දකිනවා. රෙදි කැල්ලක් දකිනවා. මේ පස්සට යට වෙලා තියෙන රෙදි කැල්ලක්. මේ රෙදි කැල්ල කකුලෙන් තද කරලා උඩට ඇදලා ගන්නවා දැන්. අරගන්නකොට යම් කොටසක් හයයි යම් කොටසක් දිරලා. කොයි කැලලද කඩාගෙන යන්නේ? දිරච්ච කැලල තියලා හයිය කැලල වෙන් කරලා ගන්නවා වාගේ කෙනෙක්ගේ කයෙන් කෙරෙන වැරදි තියෙන වචනයෙන් කෙරෙන වැරදි නැති වචනය නිවැරදිව තියෙන අය ගැන අපිට මෙනෙහි කරන්න කියන බුදුරජාණන් වහන්සේ ඒ වචනේ හොඳ ගැන මේ තැනත්තා කොච්චර ලස්සන වචන පාවිච්චි කරනවද වචනයෙන් වැරදි කරන්නේ නැති කෙනෙක් කියලා අපිට අරක අතහැරලා අර දිරච්ච කොට සහින් කරලා හොඳ පැත්තම හිතන්න කියලා කියනවා අපේ වැඩේ මොකක්ද වුණාට අපි හරි ලැජ්ජාවක් ඇති කරගන්න ඕන අපි ගන්න අර රෙදි කෑල්ලෙන් කොයි කෑල්ලද නේද අපි ගන්න අර රෙදි කෑල්ලෙන් දිරච්ච කෑල්ල පින්නත් නේ දිරච්ච කෑල්ල අරගෙන ඒක තමයි පාවිච්චියට ගන්න යන්නේ ඉතින් ඒකින්ද හරි කරදරයි. එහෙනම් දැන් පුරුදු කරන්න වෙනවා. හොඳ දකින්නම පුරුදු කරන්න ඕනේ. හොඳ දකින්නම පුරුදු කරන්න ඕනේ. ඊළඟට තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාගේ වචන අන්තිම නරකයි. හරිද? කතා කරොත් පරුස වචන, හීස් වචන, කේලම්, බෝරු මේ වගේ ඒවා තියෙන කෙනෙක් ඉන්නවා අපේ සමාජයේ. ඉතින් මෙයත් එක්ක මට කාර්යාලයේදී හෝ නිවසේදී හෝ නැත්නම් වෙනත් තැනකදී ගැටි ගැටි ජීවත් වෙන්න වෙලා තියෙනවා. හැබැයි ආ මම දැකලා තියෙනවා ප්‍රාණඝාතයක් නම් කරන්නේ නැහැ කවදාකවත්. හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. කයෙන් කිසි වැරද්දක් කරන්නේ නැහැ. හැබැයි වචන එයාගේ වචන ටික හොඳ නැහැ. අන්න ඒ වගේ කෙනෙක් දිහා කොහොමද බලන්න ඕනේ? හරිද? මෙන්න මේ වගේ හැඟීමක් ඇති වෙන්න ඕන අපිට දැක්කම අපි පිපාසාවෙන් ගොඩාක් පිපාසාවෙන් ගමනක් යනවා. පාරට බහලා යනකොට දියසෙවල් තියෙන, පාසි තියෙන විලක් තියෙනවා. හරි. මේ විල අපි දකිනවා යට තියෙන පිරිසිදු වතුර. මොකද කරන්නේ මම? පිපාසාවෙන් අමාරුවෙන් ඉන්න වෙලාවක දිය පිරිච්ච පොකුණක් දකින්නවා උඩ හැබැයි පාසි ආදිය තියෙනවා යට පිරිසිදු අත්‍ර තියෙනවා. මොකද කරන්නේ? පාසි ටික ඔක්කොම අතින් එහාට මෙහාට එහාට මෙහාට කරලා වතුර ටික පාදාගෙන තමන් ප්‍රයෝජනෙට ගන්නවා. ආන්ගේ වගේ බුදුජානනාංශයෙන් උපමාවක් දේශනා කරන අන්න ඒ වගේ ඒතනත්තාගේ පිරිසිදු කාය කර්ම ගැන හිතනද අපිරිසිදු වචන ගැන හිතන්න එපා. මෙයා මෙයා මොන විදිහට කතා කරත් මෙයා කයෙන් වැරද්දක් කරන්නේ නැහැ. මෙයා මොන කතා කතා කරත් මෙයා ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. මෙයා මේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා ඒ හොඳ දිහා බලලා හොඳ දිහා බලලා සැලසෙන්න කියලා කියනවා අපිට. හොඳ දිහා බලන්න එතකොට අපිට පටිගය උපදින්නේ නැහැ. ඒක පුරුදු කරන්න ඕනේ. පුළුවන් ද දන්නේ නැහැ. නේද? එකපාරටම පුළුවන්ද? එකපාරටම බෑ අපි සසරම පුරුදු වෙලා තියෙන්නේ මොනවද දිහා බලන්නද? අර පාසිටික හින්දා අර වතුරෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ අපි. නේද? අර වතුර බොන්න බෑ පිපාසාවේ ඉන්න අපිට පිරිසිදු වතුර ටිකක් තියෙද්දිත් අර පාසිදිය දැක්ක හින්දා අපිට මොකද කරන්නේ? ඒ වතුර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා. අන්න ඒනම් අපි දැනගන්න ඕනේ අපිට අපි මේ සමාජයේ ජීවත් වෙනකොට කෙනෙක්ගේ හොඳ පැත්ත බලන් අපේ මනස පුරුදු කරන්න ඕනේ අර විදිහට. හරි. ඊළඟට තමයි හරි එක්කෙනා කියලා කියන්නේ. එයාගේ දැන් ওই දෙකේදීම තින් දෙන්නට තියෙනවනේ නේද? අර අරයාගේ කායික ක්‍රියාවන් හොඳයි, මෙයාගේ වාචික ක්‍රියාවන් හොඳයි. දෙකම නරකයි. දෙකම නරකයි නම් මම මොකද කරන්නේ? හරිද? දෙකම නරකයි අපි දකින්න. එයාගේ වචනත් හොඳ නැහැ, සිතුවිලිත් හොඳ නැහැ. හැබැයි ඉඳ එයාගේ වචනත් හොඳ නැහැ, ක්‍රියාත් හොඳ නැහැ. හැබැයි ඉඳලාමත් එයා මට බොහොම මට තේරෙනවා එයා මේ සමහර වෙලාවට මං ගැන නැත්නම් සමාජය ගැන ඉඳලා හෝ ප්‍රසන්න සිතුවිලි ඇති කරගන්නවා. මාත්‍රයක් හරි හොඳ සිතුවිලි තියෙන බව මම දන්නවා. එයාගේ වැඩවලින්, එයාගේ ක්‍රියාවලින් එයා හොඳ නැති වුණාට සිතුවිල්ලකින් හෝ යම් කිසි ප්‍රමාණයකට හොඳයි කියලා හොඳ සිතුවිලි මාත්‍රයක් හරි එයාගේ තුල ඇති වෙනවා කියලා දන්නවනම් හරිද? අන්න අපිට කොහොම හරි අවධානය යොමු කරන්න ඕන කොතෙන්ටද? අන්න අතෙන්ට. හරිද? ඇයි අපි එහෙම කළ යුත්තේ? කෙනෙක් කියයි එතකොට මෙයාලව අනුමත කරනවාද අපි කියලා. නෑ නෑ එයාගේ වැරදි වැරදි විදිහට දකිනවා අපි කතා කරනවා. හැබැයි මේ කියන්නේ මොකක්ද? වැරදි වැරදි විදිහට දකින්න වැරදි වැරදි විදිහට කතා කරන්න හැබැයි තරහ නැතුව. හරිද? තරහ නැතුව කතා කරන්න ඕනේ. ඊර්ෂ්‍යාව නැතුව කතා කරන්න ඕනේ. ක්‍රෝධය නැතුව කතා කරන්න ඕනේ. වෛරය නැතුව කතා කරන්න ඕනේ. පරුස පරුස කරවෙන ආකාරය නැතුව කතා කරන්න ඕනේ. කෙනෙකුට නිඳා කරන්න නැති වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට කතා කරන්න නම් අපේ සිත එයාගේ අර මාත්‍රයක් හෝ තියෙන සිත හිත හොඳකමක් තියෙන අපි කියන්නේ නේද? ඔය ඔය කියන්නේ වෙලාවට එහෙම කියනවා නේද? කොහොමද කියන්නේ? අර ඔය මිනිස්සයා ඔය මේ නේද දඟ කරාට කෑ ගැහුවට දඩයන් කරාට අරවා කරාට මේවා කරාට ඔය වැරදි කරාට හිත හොඳයි. අපි ඔය මිනිස්සගේ හිත හොඳයි. ආන් එහෙම කියන්නේ ලාවකට නේද? ආන් වගේ හිතේ මාත්‍රයක් හෝ යහපත් සිතුවිලි උපදිනවා කියලා අපිට ඒ කෙනා ගැන ප්‍රසාදය ඇති කරගන්නේ කොහොමද? මෙන්න මෙහෙම කියනවා. හුඟක් විපාසිතව හරීම ලොකු පිපාසයකින් යන වෙලාවක අර හරකෙක් අඩිය තිබ්බ අඩියක හරිද හරකෙක් අඩිය තියලා එරිච්ච තැනක පොඩි පොඩි වතුර වල වලයක් විතර මෙතන විතර වතුර වල කෑල්ලක වතුර ටිකක් පිරලා තියෙනවා පිරිසිදුවට මේක දැක්ක මනුස්සයා මොනව කරයිද අතින් ගන්න ගියොත් බොර වෙනවා හ්ම් වෙනත් උපකරණයකින් ගන්න ගියොත් බොර වෙනවා මොනව කරයිද හොඳටම විපාසයි නම්. මෙයා ධන ගහගෙන නේද? ධන ගහගෙන අර වතුර ටික විතරක් බොනවා හරකෙක් බොනවා වගේ. බලන්න ඒ චුට්ටෙන් හරි ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වගේ ගොඩාක් විපාසිතව ඉන්න වෙලාවක මං මට මාට අර වතුර ටිකේ වටිනාකම දැනුණා. ඒ වගේ මේ තැනැත්තා ඊ타මත්ම දුස්සීල විදිහට කයෙන් වචනයෙන් වැඩ කරත් එයාගේ මාත්‍රීයව හරියාගේ චිත්තසංතානය નિවැරදිව ක්‍රියාත්මක වෙන හින්දා ඔන්න අපිට කියන්න පුළුවන් එහෙමනම් මෙයාට නේද මෙයා ගැන අන්න ඒ චුට්ට ගැන මෙනෙහි කරලා මගේ හිතේ ප්‍රසාදයක් ඇති කරගන්නවා මෙයාගේ හිත හොදයි මොනවා වුණා හරිද මෙයා මේ විදිහට වැඩ කරාට මෙයාගේ චිත්තසංතානය හොඳයි කියලා හිතේ මෙයාගේ ප්‍රසාද හැඟීම උපදිනවා යහපත් හැඟීම් උපදින වෙලාවල් තියෙනවා කියලා ඒ ටික ගැන විතරක් හිතලා තමන් ඒ පුද්ගලයා ගැන ප්‍රසාදේ උපදවාගෙන වාසය කරන්න කියනවා. ඇයි එහෙම කරන්නේ? මම ආය අහනවා. කාගේ යහපතටද? මගේ යහපතට. මේ ලෝකයේ මිනිසුන්ගේ වැරදි මට බෝ කරගන්න ඕනද? බෝ කරගන්න ඕනේ නෑ. කොහොමත් බෝ කරගන්න ඕනේ නෑ. මම ඒ කිව්වනේ නේද? ඇන්ද චිත්‍රකින් අර කාටුන් කියන්නේ නේද? කාටුන් එකක වගේ මතක තියාගන්න ඕනේ. කාරණාවක් කිව්වා. කොහොමද? බල්ලෙක් අපිට බුරාගෙන බුරාගෙන බුරාගෙන බුරාගෙන එනවා. එයා මේ පැත්තට බුරාගෙන එනකොට මං දුවලා ගිහලා එක තැනක නැවතිලා අනිත් පැත්ත හැරිලා මම මොකද කරන්නේ? මම බුරාගෙන බුරාගෙන බුරාගෙන බුරාගෙන යනවා. <laughs> එතකොට එයා ඒ පැත්තට දුවනවා. ඊට පස්සේ මම මේ පැත්තට හැරෙනකොට එයා එයා මෙහාට බුරාගෙන බුරාගෙන එනවා. <laughs> එතකොට මම හදිස්සියෙම නැවතිලා ආය බව් බව් කියාගෙන බුරාගෙන බුරාගෙන බුරාගෙන යනවා. ආන් එහෙම එකක්ද නැද්ද? එහා පැත්තේ කෙනා මට පරස වචන කියනකොට මාත් මොකද කරන්නේ? ඈ බුරනවද නැද්ද? නේද? එහා පැත්තේ කෙනා පරස වචන කියනකොට මමත් පරස වචන කියනවා. මම පරස වචන කියනකොට එහා පැත්ත නැවතිලා. <laughs> එහා පැත්තේ ඊට පස්සේ නවත්තනකොට එහා පැත්තෙන් නැවතිලා මම නවත්තනකොට එහෙන් කියනවා හරියට මේ මොකක් වගේද? බල්ලට බුරන්න යනවා වගේ. නේද? අන් අයගේ පරුසභාවය අපිට බෝ වෙනවද නැද්ද? බෝ වෙනවා. ඉතින් මේවා මේක හරි භයානක තත්ත්වයක්. එන්නේ බෝ කරගන්නේ නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ නිවන් දකින්න ඕන නම් පින්නත්. නිදහසේ ජීවත් වෙන්න ඕන නම් මිනිස්සුන්ගේ හොඳ හොඳ දකින්න පුරුදු කරන්න ඕනේ. දැන් ඉතින් අපි නේද බුදුරජාණන් කිව්වා කලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ජීවත් වෙන්න පුරුදු කරන්න කියලා. මම මේවා කියනකොට නිකන් ඉන්න එපා. අහගෙන විතරක් ඉන්න එපා. හාමුදුරුවෝ නම් කියයි අපිට නම් බෑ. නේද? හාමුදුරන් කියන්නේ කියන්නේ අපිට කරන්න කියන්නේ කියන්නේ. එහෙම බෑ කියන අයයි අහන අයයි ඔක්කොම මාත් ඇතුළුව මේවා ගැන හොඳින් මෙනෙහි කරලා බලන්න ඕනේ මේවා ප්‍රායෝගිකත්වයට ගන්න පුළුවන් පින්නත් නේ එහෙම ගත්තොත් අපි සැනසille ජීවත් වෙන මිනිස් බවට පත් වෙනවා. සැනසille ජීවත් වෙන මිනිස් බවට පත් වෙනවා. හ්ම්. නැත්තම් අපි හැමදාම අනුන්ගේ වැරදි හින්දා නේද? මහා දුක් විඳගෙන ජීවත් වෙවි ඉන්නේ. තරහෙන් ඉන්නේ. අහක තියෙන කුණු ගඩවල් ඇඟේ දාගෙන ගා ගන්නවා වාගේ කාගේවත් වැරදි ඔක්කොම මේ సంతానගතව ඇති කරගෙන අපි හරියට දුක් විඳිනවා. හරියට දුක් විඳිනවා. ඉතින් අන්න ඒ தত্ত্বය නවත්ත ගන්න තමයි මේ වගේ මෙනෙහි කිරීම ඕනේ. මේවට අපේ හිත කැමති නැහැ. අපේ හිත මේ වගේ මෙනෙහි කිරීම වලට කැමති නැහැ පින්වත්නි. හොඳයි. ඊළඟට බලන්න දැන් සිත හරි හොඳයි කියලා. අපි කියන්නේ හිත හොඳයි කියලා යාගේ. ඔය තුනම නැත්තම් අපි දන්නවා හරිද? ඒ කියන්නේ මොනම தත්වයක් යටතේවක්වත් මම කිසිම කෙනෙක් එක්ක ඝට්ටනයක් ඇති කරගන්නේ නැතුව ජීවත් වෙන්න ගැටීමක් ඇති නොකරගෙන ජීවත් වෙන ක්‍රමවේදයක් තමයි මෙනෙහි කරන ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. හරිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ කාය කර්මත් හොඳ නෑ, වාක් කර්මත් හොඳ නෑ. මනසින් මාත්‍රීය ප්‍රසාදයක්වත් උපදවන්නේ නෑ කියලා දන්නවා. හිතත් හොඳ නෑ. ආන් එයා කෙරෙහි කොහොමද මං ගැටෙන්නේ නැතුව ඉන්නේ? එයා කරේ කොහොමද මං ගැටෙන්නේ නැතුව ඉන්නේ? බැහැර කරනවා. එහෙමද? අයින් කරනවා. අයින් කරනවා කියන එකෙන්ම තේරෙන්නේ මොකද්ද? ගැටෙනවද නැද්ද? ගැටිලායි අයින් කරන්නේ. මේ බලන්න මේකද හරිම ලස්සන උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා ගැන හිතන්න ඕන විදිහ ගැන පින්නත්. ඔන්න මං ගමනක් යන පාරකට බහැලා. මං ඉතින් පයින් යනකොට ඇවිදගෙන එහා පැත්තෙන් බොහෝ දුර ඉඳන් එන කෙනෙක් එනවා එයා බොහෝ ගිලන් වෙලා ඒ කියන්නේ යන ගොඩාක් අසනීප වෙච්ච කෙනෙක් එයාගෙන් මම අහලා බලනවා ඔයාගේ ගෙවල් ওই පැත්තට ගියොත් කොච්චර දුර යනවද අපෝ මෙච්චර ගාණක් යන්න තියෙනවා ඔයාගේ ගමනාන්තය කොච්චරද අපෝ මෙච්චර දුරක් යන්න තියෙනවා එහෙනම් ලේසි නෑ ඒක හරි බලනකොට එයාතේ සල්ලි නෑ, කෑම නෑ, මොකවත් නෑ. ඒ මදිවට ගිලන් වෙලා. අන්න ඒ තැනත්ත ළඟ ඒ තැනතර කණ්ඩ මොකුත් ඇත්තෙත් නෑ. තව ටිකක් දුර දැක් ගියොත් එහෙම කලන්තේ දාලා වැඩනවා කියලා මම හොඳටම දන්නවා. අන්න ඒ වගේ මිනිස්සෙක් ගැන මට මොන වගේ අදහසක් ඇති වේද? ඒ වගේ මිනිස්සෙක් හම්බුනොත් මට මොන වගේ අදහසක් ඇති වේද? උදව් කරන්න ඕනේ, කණ්ඩ දෙන්න ඕනේ, තියෙන දේවල් දෙන්න ඕනේ. නේද? හ්ම් නැත්තම් මේ මනස කලන්තය දාලා තාසුත්තකේ වැටෙනවා කියලා අනුකම්පාවක් උපදිනවද නැද්ද? නේද? ආන් ඒ වගේ මෙනෙහි කරන්න කියනවා පින්වත්නි. ඒ වගේ මෙනෙහි කරන්න කියනවා මේ කයනුත් වැරදි කරන, වචනයත් වැරදි කරන, සිතනුත් වැරදි කරන පුද්ගලයා ගැන. එයා ගිලන් කෙනෙක් කියලා මෙනෙහි කරන්න කියනවා. හරිද? එයා රෝගී කෙනෙක්. හරිද? නිකන් රෝගයක් නෙවෙයි. මෙයා නිකන් නෙවෙයි. මෙයාට මේ අනාගතේ එළඹෙන අනාගතේ එයා අනිවාර්යයෙන්ම කලන්ත දාලා වැටෙන්න ඉන්න කෙනෙක්. ඒ කියන්නේ අපාය යන්න ඉන්න කෙනෙක්. හරි. සසර ගමනේ යන්නේ. අර ගමන සසර ගමනයි. මේ සසර ගමනේ එයා හැම වෙලෙම වැරදි කාය කාය කර්ම, වැරදි වාක් කර්ම, වැරදි මනෝ කර්ම ඇති කරගන්නවා. ඇති කරගෙන කටයුතු කරනවා. ඒකින් දයා ලොකු ව්‍යසනකාරී තත්යකට පත් වෙනවා අනාගතයේදී කියලා. හ්ම්. Tamanට ගොඩාක් වැරදි කරපු අය ඉන්නවනම්. හරි. ඉන්න ඒ අයට මං හොඳටම දන්නවනම් මෙයා මට වැරදි කරා, අන්න අයට වැරදි කරා. ඒ වුණාට මම කිතුනේ නෑ. නමුත් නමුත් මෙයා මේ කරන විදිහට මෙයාගේ හිත හොඳ නෑ. මෙයාගේ කාය කර්ම හොඳ නෑ, වාක් කර්ම හොඳ නෑ. මේ ඔක්කොම හොඳ නැති කෙනා හරියට ලෙඩෙක් වගේ මෙයා අනිවාර්යයෙන්ම ආසන්න කාලයේදීම අපාගත වෙනවා. හරිද? දැන් අපාගත වෙනවා. එහෙනම් අපායේ ගිහිල්ලා මෙච්චර කාලයක් දුක් විඳින්න වෙන කෙනාට අනේ මම බත් ටිකක් හරි දෙන්න ඕනේ. හරි වතුර ටිකක් හරි දෙන්න ඕනේ. අර පාරේ වැටෙන්න යන කෙනාට බත් ටිකක් හරි දෙන්න ඕනේ කියලා හිතෙනවා. වතුර ටිකක් හරි දෙන්න ඕනේ කියලා හිතෙනවා. නේද? එයා බොහෝ දුර යන්න යන කෙනෙක්. නමුත් එයාගේ එයාට එයා එයා ගිලන් වෙලා ඉන්න කෙනෙක්. අන්න ඒ වගේ අපිට දැනෙන්න ඕන. ආන් ඒ කෙනා ගැන අනුකම්පාවක් උපදිනවා වාගේ කයෙන් වැරදි කරන, වචනයෙන් වැරදි කරන, සිතුවිලි වලින් වැරදි කරන ඇත්තන් කෙරෙහි අන්න ඒ වගේ මෙයා අපාගා අපායට නියම වෙච්ච කෙනෙක්. මෙයාට මම උදව් කරන්න ඕනේ කියලා මෛත්‍රිය උපදවා ගන්න ඕනේ. ඒ කියන්නේ එයා අනුමත කරනවා කියන එකද? හැමතැනම එයා අනුමත කර කර මෙයා හරි හරි කියනවා කියන එකද? නෑ නෑ එයාගේ වැරදි දකින්න අපි. පුළුවන් තරම් මෛත්‍රිය තියෙනවා නම් ඒ වැරදි කියලා දෙන්න ඕනේ. නමුත් එයා දැකලා මට තරහ යනවා නම් මට තරහ ගිහලා මම බයිනවා නම් එහෙම වෙනවා නම් මොකක් වගේද? එහෙම තරහ ගිහලා බයිනවා නම් මොකක් වගේද? අර මම ඉස්සලා කිව්වේ බල්ලා මේ පැත්තට බුරන් එනවා මම එහා පැත්තට බුරන් යනවා. බල්ලා මෙහා පැත්තට බුරන් එනවා මම එහා පැත්තට බුරන් යනවා. ඉතින් එහෙම වෙන්න බෑ පින්වත්. හරිද? එහෙම නොවි කටයුතු කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අන් අය කෙරෙහි ගැටෙන්නේ නැතුව ඉන්න Tamanට පුළුවන් හැම වෙලේම හොඳ දකින්න ඕනේ. ඔය අන්තිමට කිව්ව කාරණාව හරිය වටිනවා. සමාජයේ ඒ වගේ පුද්ගලයෝ කයෙන් කයෙන් වැරදි කරන, වචනෙන් වැරදි කරන නේද? සිත සිතත් හොඳ නැති හරියම මහ කූර ඡණ්ඩ කුහක මිනිස්සු හරියට ඉන්නවද නැද්ද? නේද? එයාලා දැක්කම අපිට තරහ යනවා නම් එයාගේ රෝගේ පොඩ්ඩක් හරි මට බෝ වෙලා කියන්නේ. රෝගේ තියෙන්නේ එහෙ. මෙහෙ ඉක්මනට බෝ වෙලා. හරි? අපරාධ මේ සමාජ නේද? බලන්නකො පොඩ්ඩක් ඔය ඔය වගේ මිනිස්සු හොයාගන්න ඕන නම් වැඩි පාර යන්න ඕනේ නෑ නේද? මේ අටට ප්‍රවෘත්ති බලන්න. අනේ <laughs> ප්‍රවෘත්ති බලන්න. හොයාගත්ත හැකි ඕන තරම් හොයාගත්ත හැකි. හවුද නැද්ද? වැඩිපුර ඉන්නවා. නේද? මේ බුද්ධ ශාසනය තියෙන රටේ වැඩිපුර වගේ කුහක කූර කපටි නේද? කයෙන් වැරදි කරන, වචනයෙන් වැරදි කරන, හිතත් හොඳ නැති මහා නේද අලජ්ජී මිනිස්සු පේන්නේ ඉන්නවා. ඒ කට්ටිය කොච්චර කුහකද කියනවනම් ඒ කට්ටිය මෙන්න මේ විදිහට බොරු කියනවා දැකලා තියෙනවද? එතකොට නේද අපිට තරහම යන්නේ එතකොට නේද? මේ දැන් මම මේ අතට බොරුවක් කියන්න යන්නේ. මම ඊයේ පෙරේදත් ඕක කිව්වා. නමුත් මේ කුහකකමේ තියෙන තරම තේරුම් කරවන්න. මම මේ අතට බොරුවක් කියන්න යන්නේ. හැබැයි මේ බොරුව කියන්න යන මම දන්නවා මම මේක කියනකොට මේ ඇත්තෝ දන්නවා ඔය බොරුවක් කියන්නේ කියලා. මේ ඇත්තෝ බොරුවක් කියන්නේ කියලා දන්නවා කියලත් මම මම බොරුවක් කියන්නේ කියලා මේ ඇත්තෝ දන්නවා කියලත් මම දන්නවා. මම මේක කියනකොට මම දන්නවා මේ ඔක්කොම දැනගන්නවා මම බොරුවක් කියන්නේ කියලා. ඒක මම දන්නවා. දැනගෙනත් මොකද කරන්නේ? දැනගෙන තියෙනවා. හරිද? ඒ කියන්නේ පෙනිපෙනී අමු අමුවේම ඝාතනය කරනවා වගේ වැඩක්. අන්න ඒ වගේ මිනිස්සු දැක්කම ඉවසන්න අමාරු නේද? නේද? අන්න බලන්න. අන්න ඒ තැන්වලදී අපි හිතන්න ඕන කොහොමද? මේ නම් මහා රෝගයකට භාජනය වෙච්ච කෙනෙක් මෙයාගේ රෝගේ උත්සන්නයි දැන්. රෝගේ උත්සන්න ගානටම ගිහිල්ලා ඒක තමයි මේ වැඩේ නේද? හප්පේ කියලා කලන්ත දාන්න ඔන්න මෙන්න වගේ ඇවිදගෙන එන මිනිසෙක් වගේ හරියට නිකන්. සසර ගමන කලන්ත දාලා වැටිලා තිරසං තත්ත්වෙට පත් වෙන්න പ്രേත අසුර ආදී තැන් වලට යන්න නිර්සතෙක් වෙලා උපදින්න හේතු වෙන්න හේතු වෙන දේවල්මයි කරන්නේ අනේ මේ තනත්තා බේර ගන්න නැත්තම් කියලා පැහැදිලි මෛත්‍රියක් ඇති වෙන්න ඕන. හරිද? ඒක තමන්ගේ යහපතත් අනුන්ගේ යහපත සඳහා විශාල විශාල හේතුවක් වෙනවා පින්නත්. තේරුණාද? ඊළඟට දැන් අපි කාරණා හතරක් කිව්වා. පස්වෙනි එක තමයි කායික කායි කයෙන් කරන ක්‍රියාත්ිතා හොඳයි වචනයෙන් කරන ක්‍රියාත්ිතා හොඳයි මනසින් කරන ක්‍රියා ඉතාම හොඳයි අන්න ඒ වගේ තැනැත්තෙක් දැක්කහම ඒ තැනැත්තා ගැන අපි මෙනෙහි කරන්න ඕනේ ඔක්කොම හොඳයි පිපාසාවෙන් එනකොට කිසිම අපිරිසිදුකමක් නැති ඊටාම සිසිල් ජලය තියෙන පොකුණක් හම්බුණා වාගේ. හරිද? පිපාසාවෙන් එන කෙනෙකුට සිසිල් ජලය තියෙන පිරිසිදු සිසිල් ජලය තියෙන පොකුණක් හම්බුණා වාගේ. ආන් ඒ වගේ අදහසක් තියෙන්න ඕනේ. කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්මයන්ගෙන් පිරිසිදු වෙලා හොඳින්ම ඉන්න කෙනෙක්ව හම්බුනහම එයා කෙරෙහි මෛත්‍රිය උපදවා ගන්න ලේසියි. ඉතින් ওই ආකාර පහ අපේ ජීවිතයට ගොඩාක් දුරට එකතු කරගන්න ඕන. එකතු කරගෙන ඒ නියමාකාරයෙන් මෙනෙහි කරලා අපි අපේ ජීවිතය සුඛිත මුදිත කරගන්න බලන්න ඕනේ හැම වෙලෙම ඇතුලෙන් තරහ නැතුව ජීවත් වෙන්න උත්සාහය ගන්න ඕනේ. ඇතුලාන්තය කිපෙන්නේ නැති වෙන්න, තරහ නැති වෙන්න උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් බොහෝ දේවල් ඒ පිළිබඳව කතා කරා මොකද කරන්න ඕනේ මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව යමින් අපේ ජීවිතය සුරක්ෂිත කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියන එක ගැන අපි තව සැරයක් හරි කල්පනා කරලා බලන්න ඕනේ. මරණාසන්න මොහොතේදී අපේ සිතට යම් විදිහකින් දේශසහගත සිතුවිල්ලක් ආවොත් ඒකෙන් මට අනර්ථය වෙනවාමද නැද්ද? ඒක තමයි වැඩිපුරම හිතන්න ඕන අන්න ඒකෙන් අනර්ථය වෙනවා මට. එතකොට අද දවසේ මගේ தත්ත්වය මොකක්ද? දේශය කියන එක පින්නන්නේ ආකාර තුනකින් තියෙනවා. එක ආකාරයක් තමයි අපේ හිතේ හැංගිලා වාගේ ඇතුලේ සර්පෙක් ඉන්නවා වාගේ ඉන්නේ තියෙන්නේ එළියට ඇවිල්ලා නැහැ. සර්පෙක් ඉන්නවා අස්සට වෙලා. ඇවිල්ලා යාර කවුරු හරි කරදර කළොත් මොනව කරයිද? ඉස්ලාම් පෙනේ දානවා. අන්න වගේ මේ හිතට පින්නත් නේ යම් පටික නිමිත්තක් ආපුවාම මේ වෙලාවේ දැන් මේ මොහොතේ තරහ තියෙනවද? දැන් මේ වෙලාවේ තරහ තියෙනවද? නෑ. හැබැයි අන්න තරහ ඇති වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම තරහ ඇති ඇති වුනහම අපි කියන එකට ඒක පරිඋත්ථාන මට්ටමට ආවා කියලා. දැන් නිකන් හිතේ නොසන්සුන්කමක් එක්ක නිකන් කැළඹීමක් වගේ එකක් තියෙනවා. ඒකට කියන පරිඋත්ථාන මට්ටමට ආවා කියලා. තවදුරටත් තවදුරටත් මේ කැළඹීම වැඩි වුණොත් ක්‍රියාත්මක භාවයට යනවා. එතකොට කියනවා ඒකේ ධර්මය විතික්‍රමන මට්ටමට ආවාය කියලා. එතකොට කියනවා විතික්‍රමන මට්ටමට ආවා. එහෙනම් අනුසය පරිඋත්ථාන විතික්‍රමන. එතකොට මේවායෙන් වැළකී ඉඳ අපි ඔය නියමාකාරයෙන් කරන මෙනෙහි කිරීම සිද්ධ කරලා ඒ අනුසය වශයෙන් තියෙන එක නැති කරගන්න ඕනේ පරිඋත්ථාන වශයෙන් ඇති වෙන ඒ නොසන්සුන්කම අඩු කරගන්න ඕනේ භාවනාවෙන් අංශය කියන එක නැති වෙන්නේ විදර්ශනාවෙන් ඊළඟට වේතික්‍රමන මට්ටමට ඇති වෙන ක්‍රියාත්මක භාවයට යන මට්ටමට ඇති වෙන කෙලෙස් ධර්මය අයින් වෙන්නේ සීලය ආරක්ෂා කිරීමෙන් තරහෙන් ප්‍රාණඝාත කරන්නේ නැතුව තරහෙන් අදත්තා දාන කාමයේ වර්ධක හැසිරීම මුසාවාද පිසුනා වාච පරුසා වාච ආදී බොහෝ දේවල් පින්නන්නේ තරහින්ද අපි අතින් සිද්ධ වෙනවා අන්න ඒ වගේ සම්පූර්ණයෙන්ම අයින් වෙලා වාසය කරගන්න අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ මේ ජීවන ජීවිතේ. නැත්තම් පින්නත් මේ අන්තිමට ගිනි අඟුරු වලකට අදලා දානවා වාගේ අපි කාමචන්ද නීවරණ ගැන කියවද්දි කිව්වා මේ මනෝ සංචේතනාව ගිනි අඟුරු වලක් විදිහට සලකන්න කියලා. ඉතින් මෙතෙන්දිත් අපිට ඒ වගේම කිය යුතු තියෙනවා මේ තරහ කියන එක දැනට ඇති වෙනවා නම් පින්නන්නේ Tamanගේ సంతානයේ තරහ කියන එක ඇති වෙනවා නම් මේ අත්තන්ට පුළුවන් යම්කිසි අදහසකට එන්න නොකල යුතු දේ කරවන නොකිය යුතු දේ කියවන ඊ타ත්ම දරුණු තත්වයක තියෙන දෙයක් තමයි මේ තරහා කියලා කියන්නේ ඒකින්ද මේක අයින් කරගන්න මම කටයුතු කරන්න ඕනේ කටයුතු කරන්න ඕනේ කියලා දැඩි වීර්යයක් ගන්න ඕනේ අර මෛත්‍රී නිමිත්ත ඇති කරගන්න ඕනේ නිවැරදි මෙනෙහි කිරීම ඇති කරගන්න ඕනේ පින්නත් මෛත්‍රී නිමිත්තත් නිවැරදි මෙනෙහි කිරීමත් ඇති කරගන්න ඕනේ මෛත්‍රී භාවනාවේ යෙදෙන්න ඕනේ සත්‍රාය කතාවන් වල යෙදෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ කියන කාරණා අපේ ජීවිතේට හැම වෙලෙම එකතු කරගත්තාම නුවණින් මෙනෙහි කරනකොට අපිට මේ තරහ අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තරහ අයින් කරගැනීමේ හැකියාව තියෙනවා පින්නත්. ඉතින් මේක ඊටාම දැඩි අදිෂ්ඨානයකින් අපි सिद्ध කරගෙන යන්න ඕනේ. කොයි විදිහකින්ද තරහ ගැන දේශනාවේ තියෙන්නේ හරියට රෝගයක් වගේ කියලා. හ්ම්. අද අපි කිව්වා කුණු වෙච්ච ආහාරයක් වගේ කියලා. හරි දැන් උණ ගැනිච්ච කෙනෙක් ගත්තොත් එහෙම එයාට වෙන කවුරු හරි කතා කරනකොට තරහ යනවා. තරහ ගියාම තරහෙන් ඉන්නකොට කොහොමද? නේද? මේක හරියට නිකන් අර අපේ අපි හිතලා කරන දෙයක් නෙවෙයි මේක මහා වේගෙන් සිද්ධ වෙන වැඩපිළිවෙලක්. හොඳටම තරහ ගින්න ඉන්නලා කවුරු හරි හොඳින් කතා කරොත් මොකද වෙන්නේ? එයාත් එක්ක එයාත් එක්ක තරහ යනවා. ඊළඟ එක්කෙනත් එක්ක තරහ යනවා. ඉතින් ඒ එන්නේ එහෙම තරහ යන එක තමයි මේ හිතේ තියෙන ස්වභාවය. ඔය විදිහට ආකාර පහකින් මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනද කෙනෙක් මට අනර්ථයක් කරපු හින්දා අනර්ථයක් කරන්න ඉන්න හින්දා නැත්නම් අනර්ථයක් මේ දවස්වල කරමින් ඉන්න හින්දා කියන එකක් මගේ අහලුවන්ට මං කැමති අයට අනර්ථයක් කළා අනර්ථයක් කරමින් ඉන්නවා අනර්ථයක් කරන්න ලෑස්ති වෙනවා කියන කාරණාව. ඒ වගේම මගේ මගේ අහිතවත් අයට හොදක් කරා. හරි හොදක් කරන්න හොදක් කරමින් ඉන්නවා හොදක් කරන්න ලෑස්ති වෙනවා කියන නවතනත් අස්ථාන කෝපය කියලා කියන ඒ එකටවත් හේතු වෙන්නේ නැතුව උපදින කෝපයක් කියන 10 උපදින්ද මේ වගේ මෙනෙහි කිරීම නැතිවීම හේතු වෙනවා. නිවැරදි මෙනෙහි කිරීම ටික කරනවා නම් ඒ වගේ තැන්වල මේ වගේ උපදින්නේ මේ වගේ ව්‍යාපාදයන් උපදින්නේ නැහැ. ඉතින් ආය ආය ආය ආය මතක් කරන්නේ තව දුරටත් මේ වගේ ගැටෙන අවස්ථා තියෙනවා පින්නන්නේ අපි භාවනා කරන අය විදිහට බලා ගන්න ඕනේ. භාවනා අරමුණුත් එක්ක ගැටෙනවා. තමන් කාලයක් භාවනා කරගෙන යනකොට තමන්ට එන්නේ නැත්තම් මේ තමන්ට අන් අයට වාගේ සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි ඒකාග්‍රතාවයක්වත් ඇති වෙන්නේ නැහැ. එතකොට හුඟක් වෙලාවට හුඟක් අය මොකද කරන්නේ? කර්මයට බයිනවා. ගුරුවරුන්ට බයිනවා. නේද? බලනකොට වැරද්ද කාගේද වුණාට? වැරද්ද තමන්ගේම වැරද්දක්. ඒතර තමන්ගේ වැරැද්දම තමන් ඉන්දිය සංවර කරගෙන නැහැ. ආහාරය පාලනය කරගෙන නැහැ. මේ වගේ ගොඩාක් දේවල් කරගන්නේ නැතුව තමන්ට හානි සිද්ධ වෙනකොට ඔන්න තමන් තමන්ටම බයිනවා. හරිද? මටමමයි මෙහෙම වෙන්නේ මටමමයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් මේ ඔක්කොටම හේතුව තමන්ගේම වැරදි ක්‍රියාකාරකම් අවශ්‍ය කරන නිවැරදි දේ සිද්ධ නොකර ගැනීම හින්දා ඇතිවෙච්ච වැරදි ක්‍රියාකාරකම්. ඉතින් මේ ඔක්කොගේම අත මෙදලා මම ඊයේ මතක් කරා වගේ සාන්තව, ඊටා සාන්තව ඉන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර ඇත්ත පින්නන්නේ තමන්ගේ භාවනා කමටහන බැහැර කරනවා. බැහැර කරලා සම්පූර්ණයෙන්ම ඒවත් එක තරහා ගිහිල්ලා වගේ ඒ කියන්නේ මේවා මේවා හරියන ඒවා නෙවෙයි කියලා වගේ අන්න එහෙම කටයුතු කරනවා මේ තරහ උපදවාගෙන. ඉතින් ඒ කමඨහන් වලදීත් Tamante ඒවත් එක්ක ගැටෙන ස්වභාවයන් භාවනා ආදී මාර්ගයේදීත් ගැටෙන ස්වභාවයන් ඇතිවීමත් ව්‍යාපාදේම තමයි. ඉතින් ඒවා බැහැර කරගන්න නිවැරදි ධර්මය හොයාගෙන ගවේෂණය කරන්න පටන් ගන්න ඕන. කොහොම නමුත් නිවන් දකින්න නම් ඔය තියෙන මේ ව්‍යාපාදේ කියන එක සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ. හරිද? ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ හැඟීම තමයි මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය ටික ටික ටික ටික ටික ටික වර්ධනය කරලා කොච්චර වර්ධනය වෙන්න ඕනද කියනවනම් අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපණා කියන මට්ටමටම මේක වර්ධනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ධ්‍යාන මට්ටමට එනකම්ම මෛත්‍රිය මෛත්‍රිය වැඩෙන්න ඕනේ. ඉතින් එහෙම වර්ධනය කර ගැනීම ගන්න නම් සාමාන්‍ය තැන්වලදී දැනට අපිට උපදින මේ තරහ ක්‍රමානුකූලව අඩු කරගන්න ඕන පින්වන්නේ මේක අඩු කරගන්න නම් මේ රෝගය අඩු කරගන්න නම් ඊ타ත්ම සත්‍යවාදීව තමන්ගේ දුර්වලතාවය දකින්න ඕන. ඊ타ත්ම සත්‍යවාදීව තමන්ගේ දුර්වලතාවය දකින්න ඕනේ. එහෙම නැත්නම් දුර්වලතාවය හදාගන්න හම්බෙන්නේ නැහැ. ඒ දුර්වල තමන්ගේ තියෙන දුර්වලතාවය හදාගන්න නම් ඒක දකින්න ඕන මට නුරුස්සන හැඟීම් ඇති වෙන කෙනෙක්. මට මේ ජීවිතයේ ගෙවනකොට රුස්සන්නේ නැති හැඟීම් ජනිත වෙනවා. අන්න ඒවා අයින් කරගන්න ඕනේ, අයින් කරගන්න ඕනේ කියන අදහස අපිට නිබඳව নিরතුරුව තියෙන්න ඕනේ. මේ ලෝකේ සාන්තව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතා සාන්තව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එවැනි ගරු සිතුවිලි ඇති කරගන්න මම සියලු තරහා සියලු ව්‍යාපාදයන් අයින් කරලා සුවදායක මනසකින් වාසය කරනවා. පොඩ්ඩක්වත් තරහ යන්නේ නැති සුවදායක මනසකින් වාසය කරනවා කියලා තද අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ අනුව කටයුතු කරන්න කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. අද දවසේ මේ ධර්ම දේශනාව හැමදෙනාම කෙරෙහි ලබා දෙන්න කටයුතු කරේ මේ මැදිරියේ වාසය කරන පිරිස මේ අත්ංගේ කාරුණික අනුග්‍රහය හින්දා තමයි පින්වත්නි අද මේ ධර්ම දේශනාව හැමෝටම ඇහෙන විදිහට ප්‍රචාරය කරගන්න පුළුවන් වුණේ ඉතින් භාව බලය යොදලා හරි හම්බ කරගත්ත මුදල් යොදාම් පහදාම් කරලා මේ වගේ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් දැනිට කරගෙන කටයුතු කරව මේ පින්වත් අයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සඳහා අවබෝධය සඳහාම මේ සියලු පින්කම් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා සුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරන්ති